ඉමාකෝ භික්කවේ ද්වේ ආසා දුප්පජහාති සද්ධාවන්ත පින්නතුනි අද කොළඹ ලුම්බිනි විද්‍යාලයේ ආදි ගුරු සංසදයේ ගුරු මහත්ම මහත්මීන් මූලික වෙලා තවත් පිරිස සම්බන්ධ කරගෙන අද මේ බඳු ධර්ම දේශනාවේ පින්කමක් සිද්ධ කරන්නේ සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ඒ ධර්ම දානමේ කුසලය මේ සංසදයේ මෙතෙක් මේ විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා මිය ගිය ඒ ගුරු භවතුන්ට ඒ හැම දෙනාගේම පවුල්වල ඥාතීන්ට අනුමෝදන් කරන්නටත් ඒ වගේම දැනට ජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් කියන මේ බඳු යහපත් බලාපොරොත්තු කිහිපයක් පෙරදරි කරගෙන අද මේ බඳු ධර්ම දේශනාවේ පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළා. ජීවිතේහි විශ්‍රාමගෙන Taman කටයුතු කරන කාල වකවානුව අපි හඳුන්වන්නේ ජීවිතයේ සැඳෑ සමයයි කියලා. සැඳෑ සමය කියලා කියන්නේ ජීවිතයේ අපි කාල වකවානු හැටියට බෙදාගත්තොත් බොහොම නිදහස්ව Tamanගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කරන්නට සුදුසුම ජීවිතේ පස්චිම කාල වකවාන ඉතින් අපි මේ සමාජය තුළ ජීවත් වීම සඳහා කරන රැකියාවන් තියෙනවා. ඒ වගේම මෙලවට පරලවට Tamanට අනුන්ට යහපත පිණිස පවත්වන සමාජ සේවාවන් තියෙනවා. ඒ වගේම තම තමන් යෙදී සිටින යම් යම් වෘත්තීන් තියෙනවා. ඒ කිසිවක්ම නැතුව පවතින ඇතැම් අයත් ඉන්නවා. ඒ කවර කෙනෙක් වුණත් කවර නිලයක් දරුවා වුණත් කවර වෘත්තියක යෙදී සිටියා වුණත් රැකියාව සඳහා කුමක් කළා වුණත් කෙබඳු සමාජ සේවා කටයුතු සිද්ධ කළා වුණත් අපි හැම කෙනෙක්ම ක්‍රමක්‍රමයෙන් ජීවිතේ ඒ කටයුතු පසු කරමින් පස්චිම වයසට පැමිණෙනකොට ඒ කවර තරාතිරමක කෙනෙක් වුණත් ආපසු හැරිලා ජීවිතය ගැන ආවර්ජනා කරන්නට සුදුසු අවස්ථාව. එහෙම ආවර්ජනා කරලා බලනකොට තමයි මිනිස්සෙක් හැටියට අපි ලෝකයට පැමිණීමෙන් අපි කොච්චර යහපතක් සිදු කරගෙන තියනවද? තව කරගන්නට තියනවද? මේවා පිළිබඳව අපට යම්කිසි දැනුමක්, වැටහීමක්, අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම අර මුලින් කියපු කාරණා ජීවිතයක දෙවෙනි කරුණ. ඒ කියන්නේ ජීවත් වීම සඳහා යම්කිසි රැකියාවක් කිරීම, යම්කිසි තනතුරක් වෘත්තියක් දරාගෙන පැවතීම, ඒ වගේම ජීවත් වෙන කාල වකවානුව තුල සමාජයට යම් යම් යුතුයකම්, සේවාවන් සැපයීම මේ හැම දෙයක්මත් අපි අතින් කෙරෙන්නට ඕන. ඒ ඔක්කොටම වඩා අපි හැම කෙනෙකුටම තවත් බරපතලම වගකීමක් තියෙනවා. ඒ මොකක්ද මේ කල්ප කාලාන්තරයක් සසරේ පවතිමින් ලබාගත්තු මේ manussාත්ම භාවයේ තුල මිනිස්සෙක් හැටියට මනස වැඩි දියුණු කරගන්නට අපි කොච්චර දේවල් අතරතුරේ කරගෙන තියෙනවා. එතකොට මේ මනස වැඩි දියුණු කරනවායි කියන කාරණේ හිලා සලකා බලනකොට ඒතනත්තා කරන වෘත්තිය මොකක්ද රැකියාව මොකක්ද එහෙම නැත්නම් කරන සමාජ සේවය මොකක්ද ඒකේ තරම් විශේෂත්වයක් නැහැ කවරක යෙදලා හිටියත් ඒ හැම කෙනෙකුටම මනස පුහුණු කිරීම කරන්නට පුළුවන්. අද සමාජයේ අපි හුඟක් දෙනා කල්පනා කරන්නේ මේ මේ සේවාවන් තුල නම් හොඳට පිංකම් කරගන්නට පුළුවන් මේවැ එහෙම බෑ එහෙම සමහර රැකියාවන් තියෙනවා සමහර රැකියාවන් තියෙනවා පව්කම් රැස් වෙන රැකියාවන් ඒවා බුදුහාමුදුරුවෝ නොකල යුතු රැකියාවන් හැටියට සමහර රැකියාවන් තියෙනවා සමහර වෘත්තීන් තියෙනවා ඒකෙන් Tamanගේ දිවි පැවැත්මත් සිද්ධ වෙනවා සමාජ මෙහෙවරකුත් සිද්ධ වෙනවා ඒ වගේම කුසලයකුත් ජනිත වෙනවා මේ නොඑක් පැතිවලින් සම්පූර්ණ කරගන්නට පුළුවන් කටයුතු සමාජයේ තියෙනවා එතකොට මේ විදිහේ යහපත් කටයුතු ගත්තහම අපට අයහපත් කටයුතු ගැන ඉතින් එතනදී කතා කරන්නට ඉඩක් නැහැනේ මොකද ඒවා කොහොමත් අයහපත් කියලා වෙන් කරන්නෙම හිතුවත් නොසිතුවත් ඒ කාර්යයන් තුල මෙලවට පරලොවට හානියක් Tamanට අනුන්ට හානියක් සිදු නිසා නොකල යුතු වෙළඳාම් ආදී හැටියට දක්වන්නේ ඒවා. එතකොට කල යුතු යහපත් කටයුතු දැන් අධ්‍යාපනයේහි නිරත වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල යම්කිසි මෙහෙවරක් කිරීම Tamanටත් ලෝකයටත් වැඩදායක වෙන මෙලවටත් පරලවටත් වැඩදායක වෙන මහා පිංකමක්. එතකොට වෛද්‍ය වෘත්තිය වගේ ගත්තයින් පස්සේ ඒක වෘත්තියක් වගේම මහා පිංකමක්. ගුරුවරයා කියලා කියන්නේ ඒ වගේ සුවිශේෂ තනතුරක් සුවිශේෂ පදවියක් දරන කෙනෙක්. හරියට අම්මා තාත්තා ඇරුණු කොට අපි ගුරුවරු ගැන තමයි හැම විටම කතා කරන්න මේ සමාජයේදී එතරම්ම Tamanගේ ජීවිතවලට විතරක් නෙවෙයි මුළු සමාජයකටම මුළු රටක පැවැත්මකටම අනාගත පරපුරටම net පාදන්නට මඟ පෙන්වන්නට එය සමත් වෙන නිසා ඒ අය ඒ වගකීම අතට අරගෙන ක්‍රියාත්මක වෙන නිසා එතකොට මේ වගේ වෘත්තීන් ගත්තහම ඒවා සැබවින්ම බොහොම ආශිර්වාදාත්මක වෘත්තීන් ඒ කියන්නේ Tamanටත් ලෝකෙටත් මෙලවටත් පරලොවටත් යහපත කරගන්නට පුළුවන් දේවල්. ඒතර ගොවිතැන ගත්තයින් පස්සේ පරිපාලනය ගත්තයින් පස්සේ මේ එකක්වත් අපිට දෙවෙනි තැනකට දාන්න පුළුවන් කමක් නැහැ. සමාජයේ හැම කෙනෙක්ම කරන කටයුතු හැම කෙනෙකුගේම නිලතල සමාජයට පොදුවේ ගත්තහම වැදගත් අපි සරලව අරගෙන බැලුවොත් අපි හිතමු පාරේ කාණු පද්ධතිය පිරිසුදු කරන වැසිකිලි කැසිකිලි පිරිසුදු කරන කෙනා ගත්තත් ඒ තැනැත්තා සමාජයට මහා මෙහෙවරක් කරන කෙනෙක්. ඒ තැනැත්තාගේ සේවය සමාජයට නොලැබුණොත් අන් අයට පහසුවෙන් පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒ විදිහෙන් බැලුවෙන් පස්සේ හැම කෙනෙකුගේම සේවයේ වැදගත්කමක් තියෙනවා. ඒ අතර ගරු සම්භාවනීය උත්තරීතර සේවාවන් තියෙනවා. අපිට මෙලවට පරලවට Tamanට අනුන්ට යහපත කරන්න පුළුවන්සේ. ඒ වගේ ඒවා තමයි අපි අර සඳහන් කළේ ගුරු වෘත්තිය, ඒ වගේම වෛද්‍ය වෘත්තිය මේ බඳු දේවල්. එතකොට මේ කෙරෙන කොයික වුණත් කොතරම් අර්ථවත් විදිහට පවත්වනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ වෘත්තිය මත නෙමෙයි තමන් මොන විදිහේ හැඟීමකින්ද ඒ තුල නිරත වෙන්නේ. තමන් මොන විදිහේ අදහසකින්ද මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නේ. තමන් මොන විදිහේ අදහසකින්ද මේවා තුල නිරත වෙන්නේ. ඒක අපිට වඩා වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැම විටම චේතනාව තමයි පුද්ගලයාට කුසල කුසල කර්මය වෙන්නේ චේතනාව අනුව තමයි පුද්ගලයාට කුසල කුසල රැස් වෙන්නේ කියලා දේශනා කරන්නේ ඒ සිතන රටාව මත චේතනාවන් පහල කරන ආකාරය මත තමයි ඒවායේ හොඳ හෝ නරක බව තීරණය වෙන්නේ. එනිසා සමාජ සම්මත වශයෙන් ඊටාම හොඳ වෘත්තීන් හැටියට සමාජයේ සම්භාවනාවට ගරු සම්භාවනාවට පාත්‍ර වෙච්ච වෘත්තීන් වල ඒ හොඳ බව, ඒ පිවිතුරු බව රඳා පවතින්නේ ඒවා අපි මොන පදනමේද කරන්නේ කියලා හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම නොවුනොත් ඒ කොච්චර වැදගත් කොච්චර වටිනා වෘත්තියක් වුණත් පරිහානියටපත් වෙන්නට පුළුවන් සමාජයට අනර්ථයක් වෙන්නට පුළුවන් හානියක් වෙන්නට පුළුවන් එතකොට දැන් අපි ජීවිතයේ සැඳෑ සමය වෙනකොට මේ විදිහට ටිකක් ආවර්ජනා කරලා බලන්නට වටිනවා අපි කරන ලද වෘත්තිය ඒක සමාජයේ යහපතක් කරන්න පුළුවන් වෘත්තියක් ඒ තුළින් අපි කොච්චර සමාජයට යහපතක් සිද්ධ කළාද මෙහෙවරක් කළාද ඒ වගේම මේ කරපු කටයුතු තුලින් අපේ මානසික සංවර්ධනය කොතෙක් දුරට ඇති වෙලා තියෙනවද? එතකොට ওই දෙක තමයි අපිට කරන්න පුළුවන් දේ ලෝකයට. ලෝකයේ තුල යහපත හැටියට. අනුන්ට යහපතක් කිරීම අපි මානසික වශයෙන් සංවර්ධනය වීම. එතකොට බාහිර ලෝකයට උදව් කරනවා පිහිට වෙනවා කියන එක එතන හුඟක් දෙනෙක් ඉන්නවා. අනුන්ට සලකන්නට ඕන, යුතුයකම් ඉටු කරන්නට ඕන, වගකීම් ඉටු කරන්නට ඕන. ඒ නිසා දන් දෙන්නට ඕන, පින්කම් කරන්නට ඕන. මෙතන හුඟක් දෙනෙක් ඉන්නවා. හැබැයි මේ කරන දේවල් තුල Tamanගේ මනසෙහි කොතෙක් සංවර්ධනයක් ඇති වෙලා තියනවද නැද්ද කියන කාරණය ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට උඟා දෙනෙකුට සෑහීමකටපත් වෙන්නට පුළුවන්කමක් නැහැ. ජීවිත කාලය මුළුල්ලේම ගොඩාක් වැඩ කරලා තියෙනවා. අනිත් අයට නම් ඒකෙන් යහපතක් වෙලා තියෙනවා. හැබැයි Tamanගේ මනස තුල වෙලා තියෙන්නේ ගැටීම, හැපීම, පැටලවීම, හෙම්බත් වීම, අසහනය, පසුතැවීම, වේදනාව, අതൃප්තිකර බව මෙන්න මේ වගේ ටිකක් නම් වැඩිලා තියෙන්නේ. එහෙම වුණොත් ඒ කරපු කටයුතු වලින් නිකන් Tamanට Taman නැති කරගත්තා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සමාජ මෙහෙවර කරද්දී අපි යම් යම් වෘත්තියක යෙදෙද්දී ජීවනෝපායන් එහෙම නැත්නම් රැකියාවන්හි නිරත වෙද්දී අපි ලෝකය තුල ජීවත් වෙද්දී අපිට කරන්න බොහෝ කටයුතු තියෙනවා. අපි එක් එක්කෙනා එක එක දේවල් තෝරාගෙන කරන්නට පුළුවන්. ඒ යහපත් වූ කවර කටයුත්තක නිරත වුණත් කමක් නැහැ. හැබැයි ඒකේ යහපත් බව තීරණය කරන්න පුළුවන් වෙන්නේ ලෝකෙට සිද්ධ වෙන යහපත සහ Tamanගේ මානසික සංවර්ධනයට කොතෙක් දායක වෙනවද? එතකොට මා මුලින් සඳහන් කළ එකයි මේකේ මේ පළවෙනි කාරණේ ගැන අපි හුඟක් දෙනෙක් සැලකිලිමත් වෙනවා. හැබැයි දෙවෙනි කාරණේ පිළිබඳව අපි ගොඩක් වෙලාවට තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ සැලකිලිමත් වෙන්නේ නැත්නම් මොකද ජවයේ බලය තියෙන අපිට දුවලා පැනලා යමක් කරන්නට පුළුවන්. හැබැයි කොච්චර දුවලා පැනලා කළා වුණත් ජීවිතේ වෘද්ධ සමයට එනකොට තමයි අපට අර දෙවෙනි කාරණේ පිළිබඳව යම් පසුතැවීමක් හෝ සතුටක් හෝ ඇති වෙන තැනට අපේ මනස අවතීර්ණයි. මොකද දුවල පැනලා කටයුතු කරන්න වැඩ කරන්න පුළුවන් කාලේ සමාජ මෙහෙවර කළා. හැබැයි ඒකෙන් අපි මනස සකසාගෙන නොතිබුණොත් එහෙම යම් ප්‍රමාණයකට හරිය අපිට වෘද්ධ සමය වෙනකොට ඒ සමාජ මෙහෙවර කරන්නත් බෑ කටයුතු වල යෙදෙන්නත් බෑ එතකොට මනසේ යම්කිසි මදහත් බවක් අපි සංවර්ධනය කරගෙන නොතිබුණොත් අපට මනසේ සහනය නැතුව තමයි අවසන් කාලයේ පවතින්නට සිදු ඒ නිසා අපි කරන හැම කටයුත්තකින්ම අපට අර මම මුලින් මේකයි සඳහන් කළේ සමාජ සේවය කරන්නට ඕන ලෝකෙට යහපත කරන්නට ඕන රැකියාවන් කරන්න ඕන මුදල් උපයන්නට ඕන මේ හැම දෙයක්ම කෙරෙන්නට ඕන Taman කරන කාර්ය යහපත් කාර්යයක් නම් ඒ කුමක් වුණත් වරදක් නැහැ හැබැයි හැම දෙයකින්ම අවසානයේ අපි ප්‍රධාන කාර්යය ඉටු වෙලා තියනවාද කියලා සැලකිලිමත් වෙන්න. ඒ මොකද්ද? මිනිස්සෙක් හැටියට. ගුරුවරයෙක් වෙන්න ඉස්සල්ලානේ තමයි මිනිස්සෙක් උනේ. වෛද්‍යවරයෙක් වෙන්න ඉස්සල්ලානේ තමයි මිනිස්සෙක් උනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඉස්සල්ලානේ තමන් මිනිස්සෙක් උනේ. එතකොට පළමුවෙන්ම අපිට ලැබිච්ච තනතුර වෘත්තිය එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳව තීරණාත්මක සම්දිස්ථානය තමයි අපි මනුලොවට ජනිත වුණා කියන එක. එතකොට ඒක තමයි අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. එතකොට මේ manuss ලෝකයට පැමුණුනේ කුමකටද? මනස සංවර්ධනය කරගන්න, මනස උසස් කරගන්න. එහෙනම් අනිත් ඔක්කොම ඊට පස්සේ අපි තෝරා ගන්න දේවල්. අනිත් සියල්ලක්ම අපි ඊට දෙවනුව ආරම්භ කරන දේවල්. නමුත් අපට ගොඩක් වෙලාවට වෙන්නේ ඒ දෙවනුව ආරම්භ කරන දේවල් මුල් තැනට යනවා අර පළමුවෙනියෙන් අපි සැලසුම් කරගෙන ආපු දේ අපිට සමහරලාට අමතක වෙලා යනවා. ඒ නිසා යම් ප්‍රමාණයකින් ජව සම්පන්න කාලේ ඒවා අපෙන් ගිලිහිලා ගියා උනන් අපට නැවත වතාවක් ඒවා පිළිබඳව සිතා බලන්නට ආවර්ජනා කරලා බලන්න සුදුසුම කාලවකවානුව තමයි ජීවිතයේ සැදෑ සමය මේ විශ්‍රාම සුවයෙන් ගත කරන කාල සීමාව. එතකොට එහෙම කල්පනා කරලා බලනකොට හුඟක් දෙනෙක් කරගන්නේ නිකන් පසුතැවීමක් ඇති කර. අනේ අපිට ඒ කාලේ මේ ධහම ලැබුණේ නැහනේ. ඒ කාලේ මෙහෙම වුණා නම් අපි මීට කලින්නේ භාවනා කරන්න පටන් ගන්න, මීට කලින්නේ බණ අහන්න පටන් ගන්න. මීට වඩා අපි හොඳට මනස හදා ගන්න ඕනේ. අපිට ඒ කාලේ මෙච්චර හොඳ බණ අහන්න ලැබුණේ නැහනේ. අපිට හොඳ කල්යාණ මිත්‍රයෝ හම්බ වුණේ නැහනේ. අපි ඒ කාලේ දැනගෙන හිටියේ. ඔන්න ඔහොම ටිකක් ගොඩක් දෙනෙකුගේ මනසට ඔය වගේ කරුණු ගොන්නක් තමයි මතුවේන්නේ. මතුවලා පොඩි පශ්චාත්තාවපයක් ඇති වෙනවා. අනේ අපි ඒ කාලේ මෙච්චර මෙහෙම දැනගෙන තේරුම් අරගෙන ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙම හිතන්නට දෙයක් නැහැ එහෙම හිතන්නට දෙයක් නැහැ කියලා කියන්නේ ඒක වැරදි චින්තනයක්. දැන් ඉක්ම ගිය දේ අපට ආපහු පස්සට යවන්න බෑනේ. ඒතර දැන් ඒක වෙලා ඉවරයි. ඒතර දැන් අපට කරන්න පුළුවන් මෙතන ඉඳන් සකසා ගන්න. ඉතින් ඒ ටිකත් අපි නිකන් පසුතැවීමෙන් ව්‍යාකූල කරගන්නවා නම් ඒකත් නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා බැරි වෙච්ච දේ ගැන හිත හිතා ලත වෙන්නට දෙයක් නැහැ. ඒ ගැන අපි අමුතුවෙන් පසුතැවීමක් ඇති කරගන්න දෙයක් නැහැ. දැන් අපිට පටන් ගන්න පුළුවන්. ඒ නිසා යම් මොහොතකනම් අපට කාරණේ වැටහෙන්නේ ඒ වෙලාව තමයි ආරම්භ කරන්න හොඳම වෙලාව. ඒ වෙලාවට කය දුර්වලද ඒ වෙලාවට සිත දුර්වලද ඒ වෙලාවට සාධක නැද්ද ඒ ඔක්කොම සම්පූර්ණ වෙනකන් අපිට බලා ඉන්න පුළුවන් කමක් නැහැ අඩුතරමින් අපිට කාරණේ වැටහෙනවා නම් එතනින් ආරම්භ කරන්න එතනින් ආරම්භ කරනකොට අනිත් කරුණුත් ටික ටික අපිට සම්පාදනය කරගන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට එක්තරා කැළඹීමක් ඇති ඇති කරන කාරණයක් තමයි අයියෝ තව ටික කාලයයි ඉන්න තියෙන ඉතින් මේ කාලේ කොහොමද මේ ඔක්කොම කරන්නේ? කොහොමද අපි ටික කාලයයි කියන්නේ? අපි මොකෙන්ද මනින්නේ? මේ සසර ගමනේ අපි යම් යම් කඩයින් ඇති කරගෙන ඔන්න ඉලක්කයක් තියනවා එතනට යනකම් තව ටික කාලයක්. ඉතින් ඊට පස්සේ මොකද? ඊට පස්සෙත් අපි ඉන්නවනේ. ඉතින් ඒ නිසා වෙනතට මම මේ කාරණේ කියන්නේ ගහක් දෙනෙක් මෙතන පටලව ගන්න නිසා අපි සමහරලාට මේ කයේ ආයු කාලය සීමාවක් හැටියට තියාගන්න. අපිට ජීවිතේ වැඩ කරනකොට යම් යම් ඉලක්ක තියෙන්න ඕන. දැන් අපි තුන් මං අහවල් වෙලාවට මෙතනට යනවා. මේ කටයුත්ත ආරම්භ කරනවා. ඉතින් එහෙම සැලසුමක් අපිට තියෙන්න ඕන. ජීවිතේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට මම මේ ටික කරගන්නවා. එහෙම සැලසුම් කරගන්න එක හොඳයි. හැබැයි මේ මනස පුහුණු කිරීම සම්බන්ධව නම් අපිට එහෙම කඩයිම් කාලවකවානු එහෙම පවත්වන්නට පුළුවන් කමක් නැහැ. අපිට දෛනික ජීවිතේ කටයුතු සංවිධානය කරගන්නකොට එහෙම කාලසටහන් අපි තියාගන්න එක හොඳයි. හැබැයි මනස පුහුණු කිරීම සම්බන්ධව කාලසටහනක් නැහැ. එතන තියෙන්නේ අවශ්‍ය සාධක ගොඩනැගීමයි. අපි මනස පුහුණු කරන්නත් කාලසටහන් හදා ගන්නවා. ඒ මනස පුහුණු කිරීමෙහි ක්‍රියාකාරකම් අපි මේ වෙලාවට භාවනා කරනවා මේ වෙලාවට බුදුන් වඳිනවා ඒ මොකටද ඒ ක්‍රියාකාරක මේ භෞතික කටයුත්ත පවත්වන්නටයි ඒ කාලසටහන හැබැයි මනස පවත්වන්නේ නෙමෙයි මෙන්න මේ දෙක අපි ගොඩක් වෙලාවට පටලවා ගන්නවා තේරෙනවද මම මේ කියන කාරණේ දැන් භාවනා කරන්න අපි වෙලාවක් වෙන් කරගන්නේ ඇත්තට මේ මොකටද වෙන් කරගන්නේ මේ මනසටද මේ කාල වේලාව එහෙම නැත්නම් කයටද කයට පැවැත්මට වැඩ කටයුතු වලට. එතකොට ඒක වැඩක් හැටියට වෙන් වෙලා කායිකව වාචසිකව ඉරියව් පවත්වන්නටයි අපි ඒ කාලය යොදාගන්නේ. මනසට ඔය කිසිම මිනුම් දණ්ඩක් ඒ විදිහට මේ වෙලාවේ තමයි මම මනස පුහුණු කරන්නේ අර වෙලාවේ නෑ. එහෙම පණවන්නට පුළුවන් කමක් නෑ. එහෙම පණවලා මේ වෙලාවේ තමයි මම භාවනා කරන්න කියලා වෙන් කරගත්තට සමහරව කියනවා ආමතුනේ සමහර දවසකට හොඳට භාවනා කරන්න පුළුවන්. සමහර දවසකට බෑනේ. ඉතින් කෝ කාලසටහනට අනුව වැඩේ කෙරිලා නෑනේ. ඒතර භෞතික වැඩ කටයුතු අපිට පුළුවන් මේ මේ වෙලාවේ කොහොම හරි මේ වැඩේ ඉවර කරනවා. මේ පාඩම කරනවා කොහොම හරි. මේ ටික ඉගෙන ගන්න. එහෙම පුළුවන්. හැබැයි මනස සම්බන්ධව අපිට ඒ විදිහේ සීමා මායිම් පනවන්න ටිකක් අමාරුයි. මොකද මනස කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් කාල රාමු වලට අහු වෙන දෙයක්වත් අපි මනින බාහිර මිනුම් දඬු වලට අහු වෙන දෙයක්වත් ඒ වයින් මැනලා එක තැනක හිර කරන්න පුළුවන් දෙයක්වත් නෙමේ. මනස කියලා කියන්නේ පවතින පවතින මතුවෙන මතුවෙන සාධකත් එක්කලා ක්‍රියාත්මක වෙන ධර්මතාව. අනිත් ඒවත් එහෙම තමයි. නමුත් මේ භෞතික සාධක අපට යම් ප්‍රමාණයකට අපට පාලනයකට නතු කරගන්නට පුළුවන්. නමුත් මනස කියන එක පාලනයකට නතු කරගන්නට නම් ඒ මනසේ ක්‍රියාකාරීත්වය ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුන්වනකොට උන්වහන්සේට උන්වහන්සේගේ භගවා ගුණය ගැන කියනකොට පින්නතුන් අහලා ඇති භගවා කියලා කියන්නට කරුණු පහක් තියෙනවා. ඓශ්වර්ය, යස, ශ්‍රී, කාම, ධම්ම, ප්‍රයත්න කියන මේ කරුණු වලින් තථාගතයන් වහන්සේ පූර්ණයි. ඒ නිසා තමයි උන්වහන්සේට භගවා කියලා කියන්නේ. එතකොට මෙහි ඓශ්වර්ය කියලා කියන්නේ ඉසුරුමත් භව. ඒ කියන්නේ තමන්ගේ අධිපතිභාවය පවත්වන්නට පුළුවන්. තථාගතයන් වහන්සේ සම්බන්ධව කියවෙනකොට සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ චිත්තයිශ්වර්ය භාවයෙන් යුක්තයි ධානයිශ්වර්ය භාවයෙන් යුක්තයි සමාධියිශ්වර්ය භාවයෙන් යුක්තයි මොකද්ද ඓශ්වර්ය භාවය කියන්නේ Tamanට ඕන හැටියට පවත්නවා හසුරුවා ගන්න බුදුරජාණන් වහන්සේ චිත්තේශ්වරයි ඒ කියන්නේ සිතට ඉසුරුමත් බව පවත්වන්නට සමර්ථයි ඇයි මේ චිත්ත න්යාමය පිළිබඳව එතරම්ම ප්‍රගුණ කරලා හඳුනාගෙන තියෙනවා හඳුනාගෙන තියෙන නිසා මේ සාධකයේ මතුනොත් මේ ඵලය මතුවෙනවා. එහෙම නැත්නම් ඒක නෑ කියලා හරියටම උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන දන්නවා. ඒක ප්‍රගුණ කරලා තියෙනවා. ප්‍රගුණ කරලා තියෙන නිසා නිකන් සංකල්ප ඇති කරගෙන නිකන් ඉන්නේ නැහැ. මට මෙහෙම වුණොත් නම් හොඳයි, අර එහෙම වුණොත් නම් හොඳයි කියලා බලාපොරොත්තු ප්‍රාර්ථනා ගොඩනගාගෙන ඉන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා ඒක එහෙම සිද්ධ වෙන්න මෙන්න මේ සාධකයේ ගොඩනගන්න. ඒ සාධකයේ ගොඩනගන්නේ කොහොමද කියලාත් උන්වහන්සේ පුහුණු කරලා තියෙනවා. එහෙමනම් අපේ සිත පිළිබඳවත් අපට යම්කිසි ඉසුරුමත් බවක් ඇති කරගන්න පුළුවන් යම්කිසි සැලසුමක් යම්කිසි නීති රීති අපට ගොඩනගා ගන්නට පුළුවන් හැබැයි ඒ පුළුවන් වෙන්නේ මේ භෞතික දේවල් හසුරනවා වගේ අතනින් මෙතනින් අරන් තියලා නෙමෙයි ඒ චිත්ත නියාමයේ පිළිබඳව සැලකිලිමත් වෙලා සිත මේ මගේ කැමැත්තට අනුව පවතින එකක් නෙමෙයි මේක අදාළ ධර්මතාවලට අනුව අදාළ හේතු සාධක වලට අනුවයි ක්‍රියාත්මක ඒ නිසා එහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා සිතූ පමණට වැඩක් නැහැ. නීති දාපු පමණට වැඩක් නැහැ. ඒ නීතිය, ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නට නම් මොකද්ද කරන්න නැත්තේ? ඒ අදාළ සාධක ටික අපි ගොනු කරන්නට උත්සාහවත් වෙන්න. අන්න ඒ සඳහා මට කොච්චර හැකියාව තියනවද? ඒක මං කොච්චර දුරට පුරුදු පුහුණු කරගෙන තියනවද? පුරුදු පුහුණු කරගෙන අඩුද? අඩු නම් දැන් හරි මං කොහොමද ටික ටික පුරුදු පුහුණු කරගන්නේ? එතකොට මෙතෙක් බැරි වුණා නම් දැන් මම කොහොමද පටන් ගන්නෙ? මේවා පිළිබඳව අපි ටිකක් නුවණින් සිතා බලන්නට සුදුසු කාලයක් තමයි ජීවිතයේ සැඳෑ සමය කියලා කියන්නේ. නමුත් එහෙම පුහුණු කරද්දී අපි තව තැනක් අපි පටලවා ගන්නෝ මේ හේතුව සහ ප්‍රත්‍ය කියන දෙක. පිනතුන් අහලා ඇතිනේ යමක් සිද්ධ වෙන්න හේතු ප්‍රත්‍ය කියලා දෙකක් බලපානවා කියලා. හේතුව එකක් ප්‍රත්‍ය එකක්. හේතුව කියන්නේ Taman තුලින් මතුවෙන ප්‍රධාන සාධකය. ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක අවුස්සන්න බාහිරින් හේතු වෙන කාරණය. අපි හුඟක් වෙලාවට මනස හදන්න හදන්නේ අර බාහිර කාරණා වෙනස් කරලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපට ඕන තරහ අපට තරහ එන්නේ මොකක් නිසාද? ඇයි මේ තරහගෙන ඉන්නේ? එහෙම අහපුවම මේ දරුවෝ මේ කියන විදිහට මේවා කරන්නේ නැහැ දැන් දරුවා කියන හැටියට ඒ දේ කරන්නේ නැති එක නිසා තමයි අපිට තරහ ඇවුස්සුනේ. ඇත්තටම ඒකද හේතුව? නෑ. හේතුව වෙන්නේ Taman තුල අප්‍රහීන द्वේෂය. Taman තුල द्वේෂය තාම දුරු කරලා නැහැ. द्वේෂ මූලය Taman තුල තාම තියෙනවා. द्वේෂය නැමැති සංයෝජනේ තියෙනවා. ඒක Taman හරියට තේරුම් අරගෙන නැහැ. ඒක පාලනය කරගන්න පුහුණු වෙලා නැහැ. මේ දුබලකම තමයි හේතුව. ප්‍රත්‍ය උනේ මොකද්ද? අනේකා කරපු වැරද්ද. අනිකා කරපු වැරද්ද නැමැති ප්‍රත්‍ය නිසා මගේ හේතුව ඇවිස්සලා ආවා. දැන් එතකොට මේ தත්ත්වය වෙනස් කරන්න අපි මොකද්ද කරන්න ඕන? අපි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍ය වෙනස් කරන්න. අනිත් අය වැරදි කරන්නේ නැතුව ඉන්නවා. එතකොට හරි. දැන් එතකොට හරි ගිහින්ද ඇත්තටම නෑ අපේ දුබලකම එහෙම්මමයි. අපේ දුබලකම එහෙම්මම තියාගෙන ලෝකේ හද හදා ඉන්නට අපි හැමතිස්සෙම උත්සාහ සමාජය තුල ජීවිතය තුල අපිට මුළු ජීවිත කාලෙම වෙන්නේ ඔන්න ඔය පටලැවිලි. අපි සමාජ මෙහෙවර කරනවා කියලාත් හොඳ වැඩ කරනවා කියලාත් අවසානයේ වෙහෙස වෙලා දඟලන්නේ ලෝකෙ හදන්න අනුන් හදන්න. ඒක වරදක් නෙමෙයි. කරුණා මෛත්‍රියෙන් කරනවා නම් ඒක ඊටාම හොඳ කටයුත්තක්. හැබැයි නිකන් ගැටිලා, කිපිලා, ද්වේෂ සහගතව මේ මිනිස්සු මෙහෙම කරන්නේ නැහනේ පව්කාරය වෙන අසත්පුරුෂයන් කියලා. එහෙම ගැටිලා අසහනෙන් ඒක කලයි කියලා තේරුමක් නැහැ. ඒ තමන්ගේ මනස විනාශ කරනවා. එතකොට මේ බඳු අය පිළිබඳව කතා කරන්න වෙන්නේ තමන්ට තමන් නැති කරගෙන හැබැයි තමන් අනුන්ට බොහෝ යහපත සිද්ධ කරනවා. එතකොට කියන්නේ අතකොලුවක් වගේ කියන. අනුන්ට ගොඩක් උදව් කරලා තියෙනවා. අනුන් හොඳට පදම් කරලා තියෙනවා. හොඳට තලලා හොඳට දැන් පොල්ලෙල්ලක් අරගෙන හොඳට තලලා හොඳට කොහොබත් පීරලා හොඳට පදම් කරලා හදලා තියෙනවා. ඉතින් අතකොළුව තමයි මේ ටික කරන්නේ. හැබැයි අතකොළුව අවසානයේ තැලිලා තැලිලා ගෙවිලා කැඩිලා බිඳිලා ගිහිල්ලා නම් එහෙම එකටනේ අපි අතකොළුව කියලා කියන්නේ. එතකොට මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ නිකන් ලෝකයේ තුල අතකොළුවක් නෙමෙයි. අපි අනුන්ට සේවයක් කරනවා, අපි අනුන්ට යහපත කරනවා. හැබැයි කරන ගමන් තමන් තුළ ආධ්‍යාත්මික වශයෙන් යමක් සංවර්ධනය වෙන්න ඕනේ. Tamanට තමන් නැති කරගෙන, තමන්ව විනාශ කරගෙන, තමන්ගේ මනස පරිහානියට පමුණවාගෙන අර දේවල් කළයි කියලා එතරම්ම උසස් ප්‍රතිඵලයක් ලබන්න බෑ. එතකොට අනිත් අය නම් සතුටු වෙයි යන්නේ. ඉතින් මේ මිනිස්සයා කොච්චර ලොකු සේවයක් කළාද? හරි වටිනවා. හැමදාම අනිත් අය සිහි කර කර ඉඳි. අපි අපාගත වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අපට මල් පුදයි. ඒගොල්ලෝ අපට හැමදාම අපේ පින්තූර තියාගෙන පහන් දැල්ලයි. ඉතින් ඒක ඒගොල්ලන්ට වටිනවා. මොකද ඒගොල්ලන්ට යහපතක් වෙලා තියෙනවානේ. හැබැයි අපේ මනසට යහපතක් වෙලා නැත්නම් අපේ මනසේ සංවර්ධනයක් වෙලා නැත්නම් අපි ඒ තුලින් පිරිහිලා නම් අපිට මහ විනාශය. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මහා පරාර්ථයක් වෙනුවෙන් වුණා. Tamanගේ ආත්මාර්ථය කෙලසා ගන්නට එපා. ආත්මාර්ථය කෙලසා ගන්නට එපා. හැබැයි මේ ආත්මාර්ථය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ ස්වార్థය පිණිස උත්සාහ කරන. මෙතන ආත්මාර්ථය කියලා කියන්නේ මේ ධනය, බලය, නිලය, තනතුරු නෙමෙයි. ආත්ම අර්ථය. Tamanගේ અભිවෘද්ධිය යහපත. එතකොට අනුන්ට යහපත අනුන්ට અભිවෘද්ධිය කරන්නට අපි වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන එක හොඳයි ඒක සත්භාවයක් ඒ සත්භාවය වඩාත් අර්ථවත් වෙන්නේ Tamanගේ ආත්මාර්ථය ආත්ම અભිවෘද්ධිය කෙලෙසා නොගනිමින් Tamanගේ සංවර්ධනය මානසික සංවර්ධනය ගොඩනගා ගනිමින් manussත්වයන් වර්ධනය කර ගනිමින් ඒ සමාජ මෙහෙවර කරන්න පුළුවන් නම් තමයි අපි දෙලොවම දිනුවා වෙන්නේ එතකොට කුමක්ද ඒ ස්වార్థය කියලා හඳුනාගෙන ඒ තුල මනවින් නිරත වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එහෙම කරනකොට තමයි තමනුත් රැකිලා අනුනුත් රකින්නට පුළුවන් එතකොට මෙන්න මේ විදිහට ජීවිතයේ පිළිබඳව ටිකක් ආපසු හැරිලා විමසා බලන්නට සොයා බලන්නට සිතා බලන්නට ජීවිතයේ වෘද්ධ සමය අපට සැබවින්ම වැදගත් වෙනවා. දැන් මම නැවතත් සිහිපත් කරනවා පසුතැවෙන්නට නෙවෙයි. පසුතැවෙන්නට නෙමෙයි පසුතැවෙන්නට දෙයක් නැහැ. මේ ජීවිතය ගැන අනේ මැරෙන්න ඉස්සෙල්ලා මේක කරගන්න ඕන. එහෙම අපිට ඉලක්කයක් තියාගත්තට කමක් නැහැ. හැබැයි ඒත් එක්ක මතක තියාගන්න ඕන මනසට එහෙම ඉලක්ක නැහැ. කය ඇද වැටුණයි කියලා සිත තවත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසානේ අපි ඊළඟ භවයක උපදින්නේ. ඊට පස්සේ ඊළඟ ආත්මෙත් අහෝසි වෙනවා. ඒත් සිත ක්‍රියාත්මක වෙනවා. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයා තුල කය ඇද වැටුණට ජීවිතය පවතින්නට තවත් එක්තරා සාධකයක් ඉතුරු වෙනවා. ඒ මොනවද? ජීවිත ආසාව එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳව කැමැත්ත. භව තණ්හාව. එතකොට කය ඇද වැටුණාට තාම භව තණ්හාව දුරු වෙලා නැහැ. භව තණ්හාව දුරු වෙලා නැත්නම් පැවැත්ම පිළිබඳව ඕනකම තවම ඉතුරු වෙලා තියෙනවා නම් ඒ තනත්තාගේ විඥානය එතනින් අහෝසි වෙන්නේ නැවත නැවත પરම්පරා වශයෙන් පවතිනවා. එහෙමනම් මේ කයත් එක්කලා පොරබදනවයි කියන එක ඒතරම් වැදගත් දෙයක් නෙමෙයි. කය ඉතින් ඇද වැටෙනවා නම් ඇද වැටෙද්ද දෙන් අලුතෙන් එකක් හම්බ වෙනවා නම් අලුතෙන් එකක් හම්බ වෙද්දෙන් ඒක වඩා ක්‍රමානුකූලව සකසුරුවම් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කරන්නේ මොකටද? සිත සකස් කර ගැනීම සඳහා, සිත පවිත්‍ර කර ගැනීම සඳහා. මොකද කය මේ අවුරුදු 50කින් 60කින් 100කින් හමාරකින් අභාවයට ගියාට විඥානේ මේ සසරේ බැසගත් දවසේ ඉඳලා නිවනින් කෙලවර වෙන තෙක්ම මේ විඥාන ධාරාව පවතිනවා. ඒ නිසා අපි අපේ වඩා සැලකිලිමත් වේ යුත්තේ කාලයත් එක්කලා පොරබදන්නට නෙමෙයි අදාළ සාධක කොච්චර ගොඩ නැගිලා තියෙනවද මම නිතරම ධර්ම දේශනාවලදී මේ කාරණේ පැහැදිලි කර දෙන්නට උත්සාහ කරන්නේ අනේකක් නිසා නෙමේ හුඟක් දෙනා අර විදිහට තැතිගෙන බියපත් වෙලා යම් යම් සීමා මායිම් ඇති කරගෙන ඒවත් එක දඟලන්න ගියයින් පස්සේ Tamanට අමතක වෙනවා කල යුතු ප්‍රධාන කාර්ය මොකක්ද එතකොට එහෙම සාධකයේ ගොඩනගන්න නැතුව ප්‍රාර්ථනාව විතරක් ඇති කරගත්තයි කියලා ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නට විදිහක් නැහැ පින්නතුනේ. ඇයි අදාළ සාධක නැත්තම්. එතකොට මේ දහම කියලා කියන්නේ කල්ගත වෙන එකක් නෙමෙයි. අකාලිකෝ මේ සද්ධර්මයේ යමෙක් පුහුණු කරනවා නම් ධර්මයේ බුදුහාමුදුරු දේශනා කරන දහමේ පවතින ගුණයක් තමයි මොකද්ද? අකාලික ගුණය. මොකද්ද අකාලිකයි කියන්නේ? මොකද්ද අකාලිකයි කියන්නේ? කල් නොයවාම ප්‍රතිඵල ලැබෙන දැන් සමහරු මේක අර්ථකථනය කරන හැම කාලෙටම හරි. හැම කාලෙටම හරි කියන්නේ අකාලික නෙමෙයි. එහෙමනම් කියන්නේ ਸਰවකාලීනයි. හැම කාලෙටම බුදුදහම හැම කාලෙටම හරි යනවා. ඒ නිසා ඒක ਸਰවකාලීන ගුණයකුත් තියෙනවා. හැබැයි මේ අකාලිකයි කියලා කියන්නේ හේතුව ජනිත කරපු තැනම ඵලය ලැබෙනවා. ඒ ඵලය මානසික ප්‍රතිඵලය භෞතික ප්‍රතිඵලය කියලා දෙකක් තියෙනවා. භෞතික ප්‍රතිඵල ලැබෙන්න නම් ඉතින් ටිකක් කල් ගත වෙනවා. දැන් අපි හිතමු දානයක් දීලා ඒකෙන් සසර ගමනේ සැප ලබන්න කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද ඒක භෞතික වශයෙන් ලැබෙන දෙයක්. තව කෙනෙක් හරහා Tamanට ආහාර පාන ලැබෙන්නට සුගතියක උපදින ඒකට කාලය ගත වෙන්න පුළුවන්. හැබැයි මනස තුල ගොඩ නැගෙන ශනික ඵලය එවෙලේම ලැබෙනවා. නිවන කියලා කියන්නේ භෞතික ඵලයක් නෙමෙයි මනස තුල ලැබෙන දෙයක්. ඒක හේතුව ජනිත කරපු සැනින්ම ඵලය ලැබෙනවා. එහෙනම් අපිට මේ නිවන සම්බන්ධව කතා කරනකොට කාලය ගැන මොනම ප්‍රශ්නයක්වත් නැහැ. අකාලිකයි. හේතුව යම් මොහොතක ජනිත කරනවාද ඒ වේලේම ඵලය. එහෙනම් වෙනත් වෙනත් දේවල් එක්ක හොරාල්ලා ඉන්නට නෙමෙයි අපි සැලකිලිමත් වෙන්න නැත්තේ අදාළ හේතුව નિවරදිව ජනිත කරන්න. ජනිත කළා නම් ඒ වෙලේ ප්‍රතිඵල ලැබෙන. ඒක මේ ජීවිතේ කරගන්න පුළුවන් නම් ඒ වෙලේ ප්‍රතිඵල ඊළඟ භවයේ කරගන්න පුළුවන් නම් ඒ වෙලේ ප්‍රතිඵල ඒ නිසා අපේ අවධානය එතනට වඩාත් යොමු යුතුයි. එහෙම යොමු වෙලා මේ ජීවිත ආසාව මේ භව පැවැත්ම පිළිබඳව තෘෂ්ණාව දුරු කරන තෙක්ම පුද්ගලයා කය හොසි වෙලා ඇද වැටුනට නැවත නැවතත් භව ගමනේ මේ විඥාන પરම්පරාව පවතින. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමා භික්කවේ ආසා දුප්පජහ මහණෙනි මේ දුරු කරන්නට දුෂ්කර වූ ආසාවන් දෙකක් සත්වයින්ට තියෙනවා. කතමාද්වේ මොනවද දෙක? ලාභාසාච ජීවිතාසාච ලාභාසාව සහ ජීවිතාසාව කියන එක දුරු කරන්නට පහසු නෑ. ඒක මේ ළමා කාලේ අයට විතරයි ලාභාසාව වැඩි, තරුණ අයට විතරයි, මහලු අයට එහෙම නෑ. ලාමා කාලේදී තමයි ජීවිතාසාව තියෙන්නේ. වයසට යනකොට එහෙම නෑ. එහෙම එකක් පනවන්න පුළුවන්ද? ඒකට කිසිම කාල නියමයක් නෑ. ඒකට ජීවිතවල තරාතිරමක් නෑ. ඕනම අවස්ථාවක පුද්ගලයෙකුට මේ ආශාවන් දෙක ප්‍රබලයි මනසේ අනිත් සියලු ආසාවන් පරයා කුමන ආසාවන් දෙකද ලාභ ආසාව සහ ජීවිත ආසාව. ඒ නිසා ළමයාට කුඩා දරුවාට යම් ජීවිත ආසාවක් තියෙනවා නම් තරුණයාටත් ඒ වගේම ජීවිත ආසාවක් තියෙනවා. මහල්ලාටත් ඒ ජීවිත ආසාව තියෙනවා. ඒවා ඒ ඒ අවස්ථානුකූලව උස් පහත් වෙන්නට පුළුවන්. ඉස්මතු වීම අඩු වැඩි වෙන්නට පුළුවන්. ඉස්මතු වුණත් නොවුණත් මනස තුල මේ බැඳීම මේ ආසාව දැඩිව රඳා පවතිනවා. එතකොට එහෙම රඳා පවතින නිසා තරුණයාය මහල්ලාය දරුවාය කියලා අපිට වෙන් කරන්නට බෑ කායික ස්වභාවය කෙසේ වුණත් මනසේ ස්වභාවය සාමාන්‍ය සත්ව ගති එකමයි. එමනම් අපිට වැදගත් වෙන්නේ කය ළමාද, කය තරුණද, කය වයසද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මනස කොච්චර තරුණද, මනස කොච්චර වෘද්ධද. දැන් සමහරු කියනවානේ මම වයසට ගියා වුණාට මගේ මනස නම් තාම තාම තරුණයි. එහෙම කියනවානේ. දැන් මම නම් හිතන්නේ එහෙම කියන්නට පුළුවන් නම් නෙමෙයි අපිට වඩා වැදගත් වෙන්නේ. අපිට වඩා වැදගත් වෙන්නේ මම තරුණව හිටියත් මගේ මනස නම් වෘද්ධයි කියන්න පුළුවන් නම් අන්න වටිනවා. මම තාම පොඩි එකෙක් වගේ හිටියට මට තාම වයස පේන්නේ නැති වුණාට මම තරුණයෙක් වගේ හිටියට මම වය මනසින් නම් බොහොම වෘද්ධයි බොහොම තලස්තෑනී කියන්න පුළුවන් නම් මට හිතනවා බෞද්ධයෙක් හැටියට මිනිස්සෙක් හැටියට නිවන් දකින්න යන කෙනෙක් හැටියට ඒක ඉතා ශ්‍රේෂ්ඨ කතාවක්. ඒ මොකද? මම කයින් වයසට ගියා තාම සිත නම් වයසට ගිහින් නැහැ කියන්නේ සිත තාමත් ලාමකයි. අර තරුණ වයසේ වගේ බොහෝ ලාභාපේක්ෂා බොහෝ ජීවිතය පිළිබඳව අපේක්ෂා බලාපොරොත්තු ඇති කරන්න මට පුළුවන් තවත් පුළුවන් මට එකතු කරන්න තවත් මට හයිය තියෙනවා තවත් දේවල් කරන්න පුළුවන් එහෙමත් කරන්න පුළුවන් මෙහෙමත් කරන්න පුළුවන් කියලා අර තරුණ කාලේ වගේ තාම හිතේ ජවය තියාගෙන දැන් කය බොහොම දුබල වෙලා ඇද වැටෙන්නට ආසන්න වුණත් මනස තාම තරුණ කාලේ හිතුවා වගේ තමයි හිතන්නේ තරුණ කියන්නේම පින්නතුනේ මෝරලා නැහැ කියන එකනේ ඒ මනස එහෙමනම් තාම පරිණත වෙලා නැහැ ඉතින් කය වයසට ගිහිල්ලත් මනස පරිණත වෙලා නැත්තම් ඒක මහා අලාභයක් අපට ජීවිතේ. ඒක මහා අවාසනාවක් අපට ජීවිතේ. මේ සසර ගමනේ අපට සිද්ධ වෙච්ච ලොකුම අලාභයක් ඒක. අපි වයසට ගියත් තාම මනස තරුණයි කියලා හිතෙනවනේ. ඒ මොකද ඒතරම්ම ඒ තුල අනර්ථයක් පවතිනවා. හැබැයි මට තාම මනසේ හයියමම අඩු කරගෙන නැහැ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒක වටිනවා අපිට මේ මොන දේ කරන්නත් මේකෙන් අදහස් කරන්නේ මනස කඩාවට්ටව ගන්නට කියන එක නෙමෙයි. මනසේ හයිය නැති කරගෙන මනස නිකන් අනේ මට දැන් මුකුත් බෑ කියලා එහෙම නිකන් අර ඍණාත්මක විදිහට මනස ඇද වැටෙනට තත්වෙට ගන්නට කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ අර බොළඳ ලපටි ගතිය මනසේ අයින් කරගන්න. මනසේ වෘද්ධ බව, පරිණත බව. ඒ වෘද්ධ භාවයේ මනසේ තියෙනවා නම් කයින් ලපටි වුණත් කමක් නැහැ. ඒ පුද්ගලයා විශිෂ්ටයි. අර පහුගිය දවසකත් අපි ධර්ම දේශනාවකදී පැහැදිලි කළා මේ කෙස් පැහුණු පමණින් නෙමෙයි වෘද්ධ භාවය ඇති වෙන්නේ මනසේ පරිණත භාවය. ඒතර කෙස් පැහීම කියන එක ඒක ඉතින් වයස්ගත වීම කියන එක අපට අමුතුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඉතින් ඉර පායනකොට ඉර බහිනකොට ඉබේ සිද්ධ වෙනවා. ඒකට 아무තෙන් දඟලන්න දෙයක් නැහැ. කැමති වුණත් ඒක සිද්ධ වෙනවා, අකමැති වුණත් ඒක සිද්ධ වෙනවා. ඒ නිසා වයස්ගත වීම, කයින් වයසට යාම කියන එක ඒක පින්නතුනේ ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධිය. ඒක අපි කැමති වුණත් වෙනවා, අකමැති වුණත් වෙනවා, 아무තෙන් කරන්න දෙයක් නැහැ. ඉර පායලා ඉර බහැලා යනකොට ඒක ඉබේ සිද්ධ වෙනවා. හැබැයි මේ මනසේ වෘද්ධ භාවය කියන එක එහෙම ඉබේ හට ගන්නා දෙයක් නෙමෙයි. නැවත නැවත පුහුණු කරන්නට ඕන දෙයක්. නැවත නැවත භාවිතා කරලා ප්‍රගුණ කරන්නට ඕන දෙයක්. කොහොමද ප්‍රගුණ කරන්නේ? මනසේ තියෙන බොළඳ ගති අයින් කරලා, දුබල ගති අයින් කරලා, දුර්ගුණ අයින් කරලා යහපත් ගුණාංග වලින් පෝෂණය කරලා, ශක්තිමත් කරලා, සන්නද්ධ කරලා පුහුණු කිරීම. මෙහෙම කරන්නට අපට ප්‍රබල බාධකයක් වෙනවා අර කියන ලද මේ ආසාවන් දෙක. මොකක්ද? ජීවිතාසාච, ලාභාසාච. ජීවිතාසාව කියලා කියන්නේ භව තෘෂ්ණාව ලාභාසා කියලා කියන්නේ කාම තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා ඔය දෙක ලෙහෙසියෙන් දුරු කරන්නට බෑ හැබැයි ලෙහෙසියෙන් දුරු කරන්නට බෑ කියලා අනේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ මේවා දුරු කරන්න අමාරුයි කියලා. ඉතින් ඒ නිසා ඔන්න ඉතින් බින්දෙන් කියලා එහෙම නිකන් ඉන්න එක නෙමෙයි. අපි වීරය කරන්න ඕන, වෑයම් කරන්නට ඕන. ඒ බොළඳ தත්යෙන් මනස ටික ටික නගා සිටවා ගන්න. අන්න ඒකයි මම කිව්වේ ඒ පරිණත භාවයටපත් වෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒ පරිණත භාවයටපත් වුණොත් දැන් සිද්ධාර්ථ කුමාරයා පුංචි කාලෙම එක් කරගෙන ගියානේ වන්දවන්නට කාලදේවල තවුසට අසිත තවුසට වන්දවන්න පුළුවන් වුණාද? බෑ. ඇයි? දැන් අසිත තාපසයා වයෝවෘද්ධ වුණාට කෙස් පැහිලා තිබුණාට ඔහු තුල ගුණයකුත් තියෙනවා ධානා අභිඥා සමාපatti තියෙනවා. හැබැයි ඊට වඩා ඉහළ ගිය කෙනෙක් මේ කයින් පොඩි වුණාට කෙස් පැහිලා නැහැ, ඇඟ වැඩිලා නැහැ. මනසින් වෘද්ධයි. ඒ වෘද්ධ භාවයට සමාන කරන්න ලෝකේ කවුරුවත් නැහැ. ඒ නිසා තමයි ඉපදිච්ච ගමන්ම කිව්වේ අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. ආයමන්තිමා ජාති නත්ති දානි පුනබ මේ ලෝකෙම දස දිසාවම අවලෝකනය කරනකොට එච්චර පරිණත වෙච්ච කෙනෙක් මානසික තවත් නෑ මේ දස දිසාවෙම නිසා කයින් ලපටි වෙන්න පුළුවන් නමුත් અભීතව කියන්නට පුළුවන් මම ලෝකේ හැම කෙනෙකුටම වඩා මගේ මනස පරිණත භාවයටපත් වෙලා එතනයි වැදගත් ඒ නිසා වයෝවෘද්ධ ස්වභාවය කියන එක ස්වභාවිකව අපට ලැබෙන දෙයක් ඒත් එක්කලා මානසික වෘද්ධ භාවය. මනසේ වෘද්ධ භාවය ඇති වෙන්නේ කොහොමද? සීල වෘද්ධියෙන්, ගුණ වෘද්ධියෙන්, තපෝ වෘද්ධියෙන් සහ ඥාන වෘද්ධියෙන්. මේ කරුණු හතරෙන් තමයි මනසේ වෘද්ධ භාවය ඇති වෙන්නේ. එතකොට මනසේ වෘද්ධභාවය ඇති කරගන්නට අපට ප්‍රධාන බාධකයක් වෙනවා අර කියන ලද ලාභාසා ජීවිතාසා. ලාභාසාව ඇති වෙන්න ඇති වෙන්න පුද්ගලයා සීල සංවරයෙන් සංවර වෙන්නේ නැහැ, ගුණෙන් වැඩෙන්නේ නැහැ, ප්‍රඥාවෙන් පරිණත වෙන්නේ නැහැ. ඒවත් එක්කලා පැටලෙනවා. බොහොම ලාමක විදිහට Tamanගේ මනසේ පහළ වෙන සිතැඟිවලට වහල් වෙනවා. එතකොට තරුණ කාලේ නම් අපි හිතමු ආ තරුණ නිසානේ අනේ මෙහෙම වෙන්නේ. එහෙම එකක් නැහැ පිනතට. තරුණයි වයසට ගිහිල්ලයි කියලා නෑ. කවර වයසක වුණත් මනසේ බොළඳ බව මතුවෙනකොට පුද්ගලයෝ හැඟීම් වලට වහල් වෙනවා. ඉතින් ඒ නිසා කය මොන தත්ත්වෙත උනත් අපි හිතමු මරණාසන්න අවස්ථාවේ උනත් පුද්ගලයාට ලාභයක් ලැබෙනවා කිව්වොත් ඒ පිළිබඳව මනසේ තෘෂ්ණාවක් පහළ වෙන්නට පුළුවන්. ඒ නිසා අපි වෘද්ධ වෙන්න වෙන්න ටික ටික සිතා බලන්නට ඕනේ මගේ මනසේ කොච්චර සංයමයක් මම ඇති කරගෙන තියනවද සීලයයි කියලා කියන්නේ නොකල යුතු දේ නොකරන්නට කල යුතු දේ කරන්නට මගේ මනස පුහුණු කරලා තියෙනවා ගුණයයි කියලා කියන්නේ දුර්ගුණ බැහැර කරන්නට යහපත් ගුණාංග අවදි කරන්නට මම කොච්චර පුහුණු වෙලා තියෙද තපසයි කියලා කියන්නේ අයහපත මඩෙන්නට යහපත අවදි කරන්නට කොච්චර වීරයක් තියද ඥානයයි කියලා කියන්නේ හේතුව ඵලය හොඳ නරක කුසලයේ අකුසලයේ වෙන්කොටගෙන විනිවිද දකින්නට මම කොච්චර මනස පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණු කරන පුහුණු කරන පමණට තමයි සීලයෙන් වෘද්ධියට පැමිණෙන්නේ ගුණයෙන් වෘද්ධියට පැමිණෙන්නේ තපසින් වෘද්ධියට පැමිණෙන්නේ ඥානයෙන් වෘද්ධියට පැමිණෙන්නේ ඒ නිසා තවම අපි කයින් වෘද්ධ වුණාට සීලයෙන් වෘද්ධ වෙලා නැති දෝ කියලා විමසා බලන්නට සුදුසුයි ජීවිතයේ පස්චිම යාම සිතා බලන්නට ඕන දැන් මං කයින් නම් වෘද්ධ භාවයටපත් වෙමින් පවතිනවා. කෙස් පැහෙමින්, දත් හැලෙමින්, ඇඟ රැලි වැටෙමින්, ලෙඩ රෝග බහුල වෙමින්, කායිකව දුබල වෙමින් පවතිනවා, කායිකව වෘද්ධ වෙමින් පවතිනවා. එපමණට මම මේ මනුෂ්‍ය ජීවිතයේ සීලේනුත් වෘද්ධ භාවයකටපත් වුණාද? එහෙම නැත්නම් යම් යම් අඩලුහුඩුකම් සිද්ධ වුණාද? එහෙම සිද්ධ වුණා කියලා වැටහෙනවා නම් අද පටන් මට බැරිද එතනින් නැගී සිටින්නට? ජීවිතයේ අවසාන මොහොතේ හරි අපට ප්‍රයත්නයක් දරන්න පුළුවන් නම් සාර්ථකයි. අඟුලිමාල කුමාරයා ජීවිත කාලෙම රැකුණා නෙමෙයිනේ. මුල් කාලේ දහස් ගණනක් මිනිසුන් මැරුවා. හැබැයි තේරුම් ගත්ත තැනින් රැකුණා. එතකොට තව අර සරකාණි කියලා ශාක්‍ය රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා. ජීවිතේ බොහෝ කාලයක් මත්පැනට ඇබ්බැහි වෙලා හිටියා. අවසාන කාලේ කාරණේ තේරුම් අරගෙන නැගී හිටියා. සෝවන් වුණා. හැබැයි ඉතින් මේවා වැඩිපුර කියන්න බෑ. එතකොට හිතෙන්න පුළුවන් ආ එහෙනම් ඉතින් අවසාන වෙනකම්ම බීලා ඊට පස්සේ අන්තිම මොහොතේ සෝවාන් වෙනවා කියලා එහෙමත් සමහරු පටලව ගන්න. ඒ නිසා මේ දහම දහම හැටියට කියා දුන්නාම කෛරාටිකයෝ ඒවෙන් සමහරට වැරදි දේවල් තේරුම් ගන්න. ඒක නෙමෙයි මේ කියන්නේ ඉක්ම ගිය දේ ගැන තැවෙන්නට ඕන නෑ. ඒක නොදැනුවත් බවින් එහෙම සිද්ධ වුණා නම් දැන් තේරුම් අරගෙන නැගී සිටින්න උත්සාහ. ඒ වගේම ගුණවත්කම් ගුණවත්කම් කියලා කියන්නේ දරුවා ගැන, සැමියා ගැන, අම්මා තාත්තා ගැන, ලේලි ගැන, ඥාතියා ගැන හිතවතා ගැන අසල්වැසියා ගැන මිනිස්සුව ගැන සත්තු සිව්පාව ගැන මේ හැමෝම ගැන කරුණාව මෛත්‍රිය අනුකම්පාව උපේක්ෂාව සද්ධාව ප්‍රඥා මේ ಗುಣ අපේ මනසේ හරියට වැඩෙනවද අනුකම්පාව ඇති වෙන්න ඕන තැන අපට අනුකම්පාව ඇති වෙනවද කරුණාව ඇති වෙන්න ඕන තැන කරුණාව ඇති වෙනවද දෙන්නට ඕන තැන දෙන්න හිතෙනවද සද්ධාව පහළ වෙන්නට ඕන තැන මගේ මනසේ සද්ධාව පහළ වෙනවද අන්නේ ධර්ම අවශ්‍යතන අවශ්‍ය විදිහට මතුවෙනවා නම් ඒක තමයි ගුණවත්කම කියලා කියන්නේ. ඉතින් ඒව හරියට ඇති වෙනවද නැද්ද? නැත්තම් මම ටික ටික හරි ඇති කරගන්න උත්සාහ කරනවා. ලාට තපසයි කියලා කියන්නේ මේ විදිහට අයහපත මඩින්න යහපත වඩන්න තියෙන වීරය. දැන් මට මේ මතුවෙන ලාභාසාව මේ වයෝවෘද්ධ සමයවත් ටිකක් යට කරගන්න පුළුවන්ද? බැරි නම් මගේ තපස වැඩිලා නැහැ හරියට. එතකොට ජීවිතාසාව. එතකොට මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ හිටියත් අනේ තව ටික වෙලාවක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් කියලා අපිට හැඟෙනවා. ඒක තමයි සත්ත්ව ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය, කෙලෙස් නොනසූ පුද්ගලයන්ගේ ස්වභාවය. හැබැයි තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම තවත් නිකන් දැඟලුවට මේ දුබල කයක් එක්කලා මේ වෘද්ධ කයක් එක්ක පොරාල්ල පොරාල්ල ඉන්නවද? ස්වභාවිකව මේක අහෝසි වෙන්නට ඉඩ හැරලා යහපත් වූ ගතියකට පැමිණිලා මනස පිරිසුදු කරන්නට වෑයම් කරනවා. ඒ අතින් බලනකොට පින්නතුනේ අලුත් කයක් ලබා ගන්න එක හොඳයි. ඒ කියන්නේ නිවන් දකින තරම් හොඳ නැහැ. නිවන් දැකීමත් එක්කලා සංසන්දනය කරනකොට භවයේ ඉපදීම හොඳයි කියනවා නෙමෙයි මේ. මේ වයෝවෘද්ධ ලෙඩ වෙච්ච කයක් එක්ක පොරාල්ල පොරාල්ල ඉන්නවට වැඩිය මේක අතහරින්නට සුදුසු මොහොතේ අතෑරලා දාලා සුදුසු පංචස්කන්ධයක් සුදුසු කයක් ලබාගෙන නැවත වීරෙන් ಗುಣධම් වඩන එකනේ ඇත්තටම කරන්න ඕන නේද? මේ නිකන් දුබල වෙච්ච නැගිට ගන්න බැරි පණ නැති එකක් එක්කලා පොරබද බද මේකටම ඇලිලා මේකනම් අතාරින්න බෑ කියලා ඉන්නේ කතරම් ඥානවන්ත බවක් නෙමෙයි. වරදවා ගන්න එපා මේකෙන් අදහස් කරන්නේ මේ භවය ගැන පතන්නට කියන එක නෙමෙයි. අපි නිවන් දකින්නට තමයි උත්සාහ කළ යුත්තේ. ඒක තමයි ප්‍රධාන ඉලක්කය. හැබැයි තවම අපි කෙලස් නසලා නැතිනම් තාම ජීවිත ආසාව තියෙනවා නම් ඉතින් මේ දුර්වල වෙච්ච එකක් එක්කලා පොරාලනවට වැඩිය හොඳයි මේක අතහරින්නට සුදුසු මොහොතේ සැහැල්ලුවෙන් අතහැරලා ඊළඟ භවයේ යහපත් ගතියකට සුගතියකට දෙව්ලෝ හෝ මනුලොවට පැමිණිලා මේ භවයේ මට නවත්තපු තැන ඉඳලා ඊතුරු ගුණධම් ටික මම ඉදිරියට වඩා ගන්නේ කොහොමද මගේ මනස සංවර්ධනය කරන්නේ ඒකට සැලසුමක් හදාගන්න එක අන්න ඒක ඥාන වර්ධ භාවය තමන් ප්‍රඥාවෙන් ඒ විදිහට කරුණු තීරණය කරගන්න පුළුවන් වෙනවා එතකොට තෘෂ්ණාව දුරු කරගන්නට පුළුවන් නම් මේ ජීවිතේම හොඳයි. ඒක තමයි කල යුතු හොඳම දේ. හැබැයි තවම තෘෂ්ණාව දුරු කරගන්නට බැරි වෙලා තියෙනවා නම් තාමත් ජීවිත ආසාව, ලාභ ආසාව තියෙනවා නම් ඒ තියෙන එක නිසි විදිහට පවත්ව ගන්නටවත් අපි උත්සාහ කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වාහනේ එන්ජිම ක්‍රියාත්මක කරලා පන ගන්නවලා. දැන් මේක වේගෙන් යනවා. දැන් බ්‍රේක් ගැහුවට තිරින්ග තද කළාට මේක පෑගුවට පෑගෙන්නේ නැහැ, නවතින්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අනේ දැන් මේක නවතින්නේ නැහැ කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. අර අනිත් මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙන්නේ නැති විදිහට තමන්ගේ ජීවිතේ විනාශ වෙන්නේ නැතුව කොහොම හරි අර ඉස්සරහා තියෙන රෝදේ කරකවලා කරකවලා පුළුවන් පැත්තකට අනතුරු අවම පැත්තකට මේක පදවා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. නවත්ත ගන්න පුළුවන් නම් තමයි හොඳ. හැබැයි නවත්ත ගන්න බැරි නම් එතෙක් යහපතක් වෙන හැටියට හසුරුවා ගන්න. ඒක තමයි පරිපාලනයයි කියලා කියන්නේ. ඒක තමයි සකස් කරගන්නවා කියලා කියන්නේ. ඒක තමයි පුහුණුව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ භව ගමන නිමා කරගන්න ලාභ ආසාව ජීවිත ආසාව සහ මුලින්ම දුරු කරලා පැවැත්ම අහෝසි කිරීම තමයි අපේ ප්‍රධාන ඉලක්කය. හැබැයි ඒ ඉලක්කය වෙත යනතෙක් ඒක මේ ජීවිත කාලය තුළ අපට ਸਰව සම්පූර්ණයෙන් නිමා කරගන්නට බැරි නම් තවමත් ලාභ ආසාව ජීවිත ආසාව මේ වෘද්ධ සමයේත් ඉතුරු වෙලා තියෙනවයි කියලා අපට වැටහෙනවා නම් ඒවා තුළ ලාමක විදිහට ඇලී ගලී මුසපත් වෙලා එලව මෙලව විනාශ කරගන්නේ නැතිව ඒ තියෙන මනෝභාවයන් නිසි විදිහට හසුරුවාගෙන පාලනයක් ඇතුව මේ දුර්වල අවස්ථාවේ කරන්නට පුළුවන් දේ මොකක්ද ඊළඟට නැවත භවයක මම උපදිනවා නම් ඒ උපදින තන යහපත් ආත්ම භාවයක් කරගෙන එතනදී මනස සංවර්ධනය කරගන්නට මා කල යුත්තේ කුමක්ද මේ විදිහට තියෙන ධර්මතාවයන් හසුරුවාගෙන පවත්වාගෙන අපි නිවන් දක්නා තෙක් මේ ගමන් මඟ හසුරුවා ගන්නේ කොහොමද කියලා හරියට හේතුඵල ගොනු කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා ඥාන වෘද්ධ පුද්ගලයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. මෙහෙම සීලයෙන් වෘද්ධ වෙන්නට, ගුණයෙන් වෘද්ධ වෙන්නට, තපසෙන් වෘද්ධ වෙන්නට, ඥාණයෙන් වෘද්ධ වෙන්නට අපිටොල ශක්තිය ටිකෙන් ටික වඩවා ගත්තොත් වයෝවෘද්ධ භාවය තුළ අපට සැනසීමට සෑහීමකටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන ජීවිතයේ මේ සැඳෑ සමය තුළ Taman කල කී දේ පිළිබඳව ආවර්ජනා කරලා බලලා එහි ඇති යහපත පිළිබඳව වඩා වඩාත් සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඒ යහපත තුලින් මගේ ආධ්‍යාත්මික සංවර්ධනයට මම කොතෙක් දායකත්වයක් ලබාගෙන තියෙනවා තියෙනවද? ඒවා පිළිබඳව ආවර්ජනා කරලා බලලා ඒ තුල යම් අඩලුහුඩුකම් තියනවද දැන් හරි ඒවා සපුරාගෙන ඉදිරියට මම වඩාත් මනස සංවර්ධනය කරන්නට කුමක් කළ යුතුද මේ භවය තුල හැකිතා කරනවා බැරි ටික මේකත් එක්ක පොරාල්ලාල්ල ඉන්නට ඕනේ කය ඇද වැටෙන තැනක ඇද වැටුණාවේ මේ භවයේ ඇද වැටෙන්නට කලින් කරන්නට පුළුවන් ටික කරනවා ඉතුරු ටික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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා